පෙරවරු 8යි විනාඩි 4යි ඔබ සුදේශීය සේවයේ සංගින්න. ධර්මානුශාසනාව අද උදෑසන මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අපගේ සදහම් මැදිරිය වෙත වැඩමව වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ ගම්පහ විද්‍යා රවීන්ද්‍ර මහපිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා බාහිර කතිකාචාර්ය මනෝ උපදේශක රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජනීය පළමුගෙදර සුමන වංශ ස්වාමි පාදයාණන් වහන්සේ අද කේමා මහරහත් මෙහෙණියගේ තේරී ගාතාව ඇසුරෙන් අද මේ උතුම් ධර්මානුශාසනාව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 සික්ඛාපදං සමාදියා අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියා ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 මොක්කදං සාදු සාදු ධම්මාශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මාශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මාශ්‍රවණ කාලෝ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 ඒතම්පි චත්වාන වජන්ති ධීරා අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහයාති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසේ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි ඔබ හැම කෙනෙක්ම මෙහිමි දිරි උදෑසනම සූදානම් වෙන්නේ තුන් ලෝකාග්‍ර වූ අමාමේනී බුදු පියාණන් වහන්සේ විසින් ලෝකවාසී සත්වයාගේ හිතසුව පිණිස යහපත පිණිස දේශනා කොට වදාරන්නට යෙදුණු උතුම් සේ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට පින්තුනි එහෙමනම් ඔබ විසින් සිද්ධ කළ යුතු විශේෂ කාරණාවක් මේ මොහොතේදී තිබෙනවා. ඒ මොකක්ද? ඔබ සූදානම් වෙන්නේ ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේ විසින් සත්‍යයේ යහපත පිණිස මෙලව සුභ සිද්ධිය පිණිස පරලොව සුභ සිද්ධිය පිණිස දේශනා කරන්නට යෙදුණු ධර්මකාරණා ශ්‍රවණය කරන්නට නම් බුද්ධ ගෞරවය ධම්ම ගෞරවය සංඝ ගෞරවය ඇතුව ඔබේ කටයුත්ත සිද්ධ කළ යුතු වෙනවා ඒකට හේතුව තමයි අපි කරන කියන ඕනෑම කටයුත්තක් අපි සිද්ධ කරන්නේ අපට ලැබෙන ලාභය මත අපිට ලොකු ලාභයක් ලැබෙනවා නම් ඒ සඳහා අපි යොමු කරන කාලය, ධනය, ශ්‍රමය ඊ타ත්ම වැඩි වෙනවා. හැබැයි අපි දැනගත්තොත් මේ කාරණාව सिद्ध කිරීමෙන් අපට ලැබෙන්නේ බොහොම ටික ලාභයක්, අඩු ලාභයක් කියලා. එහෙම වුණොත් ඒ සඳහා යොමු කරන කාලය, ධනය, ශ්‍රමය අපේ අඩු වෙනවා. ඒ නිසා ඔබ දන්නවා පින්නතුනි උදේ ඉඳලා රැය වෙනකන් රැය ඉඳලා එළිය වැටෙනකන් කොපමණ වෙහෙසටපත් වුණත් අවුවට වේලුණත් වැස්සට තෙමුණත් අන්තිමට දවස අවසන් වෙනකොට අපිට හම්බ වෙන්නේ වර්ග දෙකයි. බත් සහ වැටුප් කියන වර්ග දෙක විතරයි අපි කොච්චර මහන්සි වුණත් අපිට හම්බ නමුත් ඔබ දන්නවාද තුන්සිත පහදවාගෙන තුන්දර සංවර කරගෙන මොහොතක් පැයක් එහෙම නැත්නම් ඊ타මත්ම කෙටි කාලයක් ධර්ම ශ්‍රවණය කළොත් අපිට ලැබෙනවා ආනිසංස පහක් බලන්නකො ටිකක් කල්පනා කරලා උදේ ඉඳලා රැ වෙනකන් රැ ඉඳලා එළිය වැටෙනකන් කොච්චර මහන්සි වුණත් අවුවට වේලුණත් වැස්සට තෙමුණත් ලැබෙන්නේ වර්ග දෙකයි හැබැයි දැන් නම් බත් එක gederin අරන් යන්නේ වැටුප විතරයි හම්බ වෙන්නේ ඒත් අපි ලැබෙන එක වර්ගය වෙනුවෙන් කොච්චරනම් වෙහෙස වෙනවද සමහර විට මේ වැඩ කරන කාලය මදි කියලා ඔබේ වචරයෙන් කියනවා නම් ඕටි බාටා තව තව දේවලුත් කරනවා ඒත් ඔබට අර ලැබෙන වැටුපේ අඩු වැඩියක් මිස වෙන වර්ගයක් හම්බ වෙන්නේ නැහැ හැබැයි තුන්දර සංවර කරගෙන තුන්සිත පහදවාගෙන තුන් දොර කියලා කිව්වේ සිත, කය, වචනය කියන. තුන් සිත කියලා කිව්වේ මුල, මැද, අග තුන් තැන. මේක පැහැදිලි කරගෙන සංවර කරගෙන මොහොතක් බණ ඇහුවොත්. අපි මොහොතක් කියලා කියන්නේ බොහොම කෙටි කාලයකට අපේ කාලේ හැටියට නම් දැන් අපි පැය කියලා හිතමු. මේ පැය බණ ටික ඇහුවොත් ඔබට ලැබෙන ආනිසංස පහක්. ඔබ එතකොට දන්නවා දැන් කොච්චර මහන්සි වුණත් ලැබෙන දේට වඩා මේ විදිහට බණ ටික ඇහුවොත් අපිට ආනිසංස පහක් ලැබෙනවා. අසුතං සුනාති සුතං පරියෝදපේති කං කං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්තමස්ස පසීදති. අසුතං සුනාති නොයසූ දේවල් අහන්න ලැබෙනවා. සුතං පරියෝදපේති අහපු දේවල් නැවත නැවත අහනකොට වඩා පිරිසිදු වෙනවා. කං කං විතරති බුද්ධ ආදී අටතැන් කෙරෙහි යම් සැකයක් පහළ වී තිබේ නම් බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් හිටියද ධර්මයේ කියලා දෙයක් තියෙනවද සංඝයා වහන්සේලා කියලා පිරිසක් ඉන්නවද? මෙලොවක් තියනවද? පරලොවක් තියනවද? අම්මා තාත්තා කියලා කෙනෙක් ඉන්නවද? කර්මය සහ කර්මඵලය කියලා එකක් තියෙනවද? මෙන්න මේ බුද්ධ ආදී අටතැන් කෙරෙහි යම් සැකයක් ඔබට තිබේ නම් නිතර බණහන ඔබට ඒ සැකය දුරු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. දිට්ඨින් උජුං කරෝති. අපේ දෘෂ්ටිය, ඒ කියන්නේ දැකීම දෙකක් තියෙනවා. මනසින් දකින්නත් පුළුවන්, මසසින් දකින්නත් පුළුවන්. හැබැයි මසසින් දකිනකොට යම් කිසි දෙයක් අඹගෙඩියක්, පළතුරක් අතට අරගෙන බලන්න පුළුවන් කාණ්ඩ කලින්. මේකේ පණුවෝ ඉන්නවද නැද්ද? පිරිසිදුද අපිරිසිදුද? හැබැයි මනසින් දකින එක ඒකත් ආකාර දෙකක් තියෙනවා. ඒ දැක්ම નિවරදි කරගන්න ප්‍රධානම කාරණාව තමයි බනහන එක. මිත්‍යා දෘෂ්ටිය සහ සම්‍යක් දෘෂ්ටිය. බුදුහාමුදුරුව බොහෝ තැන්වලදී පැහැදිලි කරලා තියෙනවා මේ මිත්‍යා දෘෂ්ටික භාවය කියලා කියන්නේ සත්වයා සසර තව තවත් ඇද බැඳ තබන්න තබන ප්‍රබල සාධකයක්. ප්‍රබල සාධකයක්. ලෝකයේ තියෙන බරපතලම අකුසල කර්මයක් මේ මිත්‍යා දෘෂ්ටික භාවය. අපි දන්නවනේ අංගුත්තර නිකායේ අක්කන සූත්‍රයේ උගන්වනවා දුෂ්ට අස්තක්ෂණ නරක වෙලාවල් අටගෙන බුදුහාමුදුරුව අල්ලපු වැටේ ජේතවනාරාමේ ඉන්නකොට ඊට මෙහා පැත්තේ හිටිය කොච්චරනම් අය නිවන් නොදැක්කද නමුත් බුදුහාමුදුරුව ජේතවනාරාමේ ඉන්නකොට ගව් 100 200 ඈත ඕනතරම් පිරිස නිවන් දැක්කා අපි පන්සලේ අල්ලපු වැටේ හිටියට වැඩක් නැහැ අපි මිත්‍යා දෘෂ්ටික නම් අපි කොච්චර දේවල් පින්කම් කළත් වැඩක් නැහැ. අපි මිත්‍යා දෘෂ්ටික නම්. හැබැයි බනහනකොට මොකද වෙන්නේ? සම්‍යක් දෘෂ්ටියට එන්නට අර මිත්‍යා දෘෂ්ටික කාරණාවලින් මිදිලා යහපත් දැකීම අපිට ඇති කරන්නට අවස්ථාව උදා කරලා දෙනවා. ඒ නිසා තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කියන්නේ. දානයන් අතර අග්‍රම දාණය තමයි ධර්ම දානමය පින්කම. අපි හුඟක් වෙලාවට මේ වචනේ කිව්වට ඇත්තටම මේකේ තේරුම බොහොම අඩුවෙන් ගන්න. ඒ ගැනම කතා කළොත් එහෙම තව ධර්මදේශනාවකට කාරණා තියෙනවා. එකකට නෙවෙයි දෙක තුනකට. පස්වෙනි කාරණාව තමයි චිත්තමස්ස පසීදති. ධර්මදේශනාව අවසන් වෙනකොට දත් පෙන්නා hina නොවුනාට හදවතින් අපි සතුටු වෙනවා. මොකක් නිසාද හදවතින් සතුටු වෙන්නේ? අසුතං සුනාති නැසූ දෙයක් දැනගත්තා. සුතං පරියෝදපේති අහලා තිබුණු දේවල් නැවත අහලා වඩා පිරිසිදු කරගත්තා. කංකං විතරති සැකය දුරු කරගත්තා. එකක් නෙවෙයි අටක් ගොඩක් ඒ විතරක් නෙවෙයි දෘෂ්ටිය ඍජු කරගත්තා. බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා මිත්‍යා දෘෂ්ටික ආගම් බුදුහාමුදුරන්ගේ කාලේ 62ක් තිබුණා. අද එච්චර නෑ. බුදුහාමුදුරන්ගේ කාලේ ඔය කතා කරන්නේ භ්‍රමජාලාදී සූත්‍ර වලට අන්තර්ගත වුණ විශේෂයෙන් කැපිලා පෙනුණු මිත්‍යා දෘෂ්ටික ආගම් ටිකක් විතරයි. තව කොච්චරනම් තියෙන්නේ නැද්ද? එදා බරණැස එහෙම නැත්නම් එදා දඹදිව දෘෂ්ටි ජාලාවක් කියලා කිව්වේ. මිත්‍යා දෘෂ්ටික ආගම් වැහි වැහැලා තිබුණේ. ඒ අය අතරිනුත් නිගණ්ඨනාත පුත්ත, අජිත කේසකම්බලි, පකුද කච්චායනේ, සංජය බෙල්ලට්ටි පුත්ත, සත් ශාස්ත්‍රූර් ගැන වෙනම කතා කරනවා. ඉතින් ඒ නිසා මේ දේවල් කතා කරලා බලනකොට ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපිට මේ මිත්‍යා දෘෂ්ටික කාරණා වලින් මිදෙන්න පුළුවන්. අවසානයේ හදවත තුල සතුටක් ඇති වෙනවා. හදවත තුල හිත තුල සතුටක් ඇති වෙනවා. අපි මේ කාරණා ටික දැනගත්තා කියලා. අර දත් පෙන්නා සතුටු වෙනවට වැඩිය ලොකු සතුටක් පින්කම කියලා කිව්වෙත් ඒක තමයි. හදවතින් සතුටු වෙන එක. එහෙමනම් මේ ආනිසංස පහ ලබන්නට නම් සිත කය වචනය කියන තොන්දර සංවර කරගෙන බුද්ධ ගෞරවේ ධම්ම ගෞරවේ සංඝ ගෞරවේ මොහතකට හරි අපි හිතලා බැලුවොත් බුදුහාමුදුරන්ට බැන බැන අපිට නිවන් දකින්න පුළුවන්ද? කවදාවත් බෑ. ධර්මයට බැන බැන නිවන් දකින්න පුළුවන්ද? කවදාවත් බෑ. සංඝයා වහන්සේලාට ඒ කියන්නේ හාමුදුරුවන්ට බැන බැන නිවන් දකින්න පුළුවන්. සමහර විට එක හාමුදුරුව කෙනෙක් හොඳයි කියනවා පන්සලේ හාමුදුරන්ට බනිනවා. ඒත් නිවන් දකින්න නම් බෑ. සංඝයා වහන්සේලා කිව්වහම හැමෝම පොදුයි. සමහරට ඈත පන්සලේ ඉන්න හාමුදුරුවෝ හොඳ ගමේ පන්සලේ හාමුදුරුවන්ට වඩා ඒව තියෙන්න බෑ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම කෙනෙක්ම නිවැරදි දෘෂ්ටියක පිහිටන්නට ඕනේ. ඒ නිසා ධර්ම දේශනාව ඊටාම වටිනවා. ඒ නිසාම තමයි අද මාතෘකාව හැටියට මම තෝරාගත්තේ කේමා මහරහත් තෙරණින් වහන්සේ. අග්‍රසාවිකාවක් හැටියට එතුමියගේ ඒ රහත් මෙහෙණින් වහන්සේගේ චරිතයෙන් අපිට ගන්න තියෙන ආදර්ශ ඊ타ත්ම බොහෝමයි. හරි ලස්සන ගාථාවකින් තමයි හේමාට බුදුහාමුදුරෝ ධර්මකාරණා පැහැදිලි කරලා දෙන්නේ. "යේ රාග රත්තානු පතಂತಿ සෝතං සයං කතං මක්කටකෝව ජාලං ඒතම්පි චත්තාන වජಂತಿ ධීරා අනපික්කිනෝ සබ්බ දුක්ඛං පහාය ස්වභාව දහමේ තියෙන කාරණා දෙකක් තුනක් උපයෝගී කරගෙන තමන් තුළ තිබෙන්නා වූ මිත්‍යා දෘෂ්ටික භාවයන් ඊළඟට තමන් තුළ තිබෙන්නා වූ තෘෂ්ණා නැමැති සැඩපහර බුදුහාමුදුරුව හරි ලස්සනට උපමාවකින් පෙන්වනවා. රාගයෙන් රත් වූ යම් කෙනෙක් තමා විසින් සාදා ගන්නා ලද දැලෙහිම වැටි. රාගයෙන් තෘෂ්ණාවෙන් රත්තුණු කෙනෙක් තමන් විසින්ම හදාගත්ත දැලක වැටිලා දුක් විඳිනවා. හරියට කවුරු වගේද? Tamange දැලෙහි වැටී ඉන්න මකුළුවෙකු මෙන් මකුළුවක් තමා විසින්ම හදාගත්ත දැලේ වෙන කොහෙවත් යන්න බැරුව තමාම ඒකේ ඉඳගෙන දුක් විඳිනවා. උපදවාගත් තමා විසින් උපදවාගත් තෘෂ්ණාව නැමැති සැඩ පහරට අහු වෙලා දුක් විඳිනවා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නොවැනති පුජ්‍යලයෝ ප්‍රඥාවන්ත පුජ්‍යලයෝ ඒ තෘෂ්ණාව නැමැති ධම්ම කඩලා දාලා ඒ තෘෂ්ණාව නැමැති දැල කඩලා දාලා ඒ තෘෂ්ණාව නැමැති සැඩපහරෙන් මිදිලා කම්සප කෙරෙහි තිබෙන ආලය අත්තරලා කම්සප කිව්වහම පංචකාම සම්පත්තිය ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පහම පිනවන එක අදාළයි පංචකාම සම්පත්තියට අපි ඔය කතා කරන එක කාරණාවක් නොවේ. පංචකාම සම්පත්තියට තියෙන ආලය අත්තරලා සියලු සසර දුක් දුරු කරලා නිවන් පුරයට පැමිණෙනවා. කොහොම කෙනෙක් වුණොත්ද ප්‍රඥාවන්ත කෙනෙක් වුණොත් විතරයි. එහෙම නැත්තම් අපිම කල්පනා කරලා බැලුවොත් අපිම අපි විසින් හදාගත්තා වූ මේ තෘෂ්ණාව නැමැති දැලට කොටු වෙලා කොච්චරනම් දුක් විඳිනවද මේකට හරි ලස්සන කතාවක් තමයි මේ කේමා රහත් මෙහෙණින් වහන්සේ එතුමියගේ පෙර සංසාර ගමන පිළිබඳ මහා දුරක් තියෙනවා ඒ සංසාර ගමනේ දිගත් එක්ක තමයි එතුමිය මේ කියන අවස්ථාවටපත් වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා කේමා රහත් තෙරණින් වහන්සේගේ අතීත භවයන් පිළිබඳ අතීත භවයන් මේ අවුරුදු 3400කට 1000කට ලක්ෂයකට 2000කට නෙවෙයි. මහා විශාල ප්‍රමාණයකින් එහා ඉඳලා එන ගමනක්. අතීතේ පදුමුත්තර කියලා බුදුහාමුදුරුව කෙනෙක් වැඩ ඉන්න කාලේ හංසවතී කියන නගරේ මේ කේමා උත්පත්ති ලැබුණා. ඒ කාලේ උත්පත්තිය ලැබලා පදුමුත්තර බුදුහාමුදුරුවන්ගේ අග්‍රශ්‍රාවිකාවක් වුණු සුජාතා තෙරණින් වහන්සේ පිණ්ඩපාතයේ වඩිනවා දකිනවා. සුජාතා තෙරණින් වහන්සේ පිණ්ඩපාතයේ වඩිනවා දැකලා ඒ රහත් මෙහෙණින් වහන්සේට රස කැවිලි පූජාවක් සිද්ධ කරනවා මේ අද වර්තමානයේ අපි කතා කරන කේමා රහත් මෙහෙණින් වහන්සේ. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක්. ඒ කියන්නේ පදුමුත්තර බුදුහාමුදුරන්ගේ කාලේ. අපි කතා කරන්නේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ කේමා නමින් තෙනී ඉන්නේ. නමුත් පදුමුත්තර බුදුහාමුදුරන්ගේ කාලේ උන්වහන්සේගේ අග්‍රශ්‍රාවිකාවක් වූ සුජාතා තෙරණින් වහන්සේට රස කැවිලි පූජාවක් කරලා ඒ වෙලාවේම තමන් වහන්සේ එහෙම නැත්නම් මේ කේමා රහත් තෙරණිය එදා ප්‍රාර්ථනාවක් කරනවා අනාගතේ බුද්ධෝත්පාද කාලයක බුදු කෙනෙක් හමුවක මහා ප්‍රඥාවන්තයන් අතරින් ශ්‍රේෂ්ඨ වෙලා උපදින්න මම මේ කරන ලද කුසල කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. මේකෙදි වඩා වැදගත් වෙනවා අපි හැම කෙනෙකුටම. අපි හැමදෙනාම මේ කරන ලද ප්‍රාර්ථනාවන් අනුව තමයි ඔබ ওই විදිහටත් මා මේ විදිහටත් මේ මිනිස් ලෝකයට පහළ වෙලායි. මිනිස් ලෝකෙන් එහාටත් අද අපි මේ ප්‍රාර්ථනා කරන ඉදිරියට අනාගත භවය සකස් කරගන්න එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මිනිස්සු හැටියට ඉපදිච්ච අපි තේරුම් ගන්න ඕනේ මිනිස්සු හැටියටම ජීවත් වෙලා මිනිස්්‍ය ගුණධර්ම වලින්ම ඊළඟ භවයක් ප්‍රාර්ථනා කරන්න. සමහර විට මේ භවයෙන් අපේ භවය කෙලවර නොවුනොත් ඊළඟ භවයේ ඊළඟ භවය සුබ කරගන්නට අපිට අවකාශ තිබෙනවා මිනිස්සෙක් හැටියට ඉන්න නිසා. එනිසා මේ කේමා රහත් තෙරණින් වහන්සේත් එදා පදුමුත්තර බුදුහාමුදුරන්ගේ කාලේ ප්‍රාර්ථනා කරනවා බුද්ධෝත්පාද කාලයක මම මේ කරන ලද පින්කම් බලේ මහා ප්‍රඥාවන්තයෙක් වෙලා උත්පත්ති ලැබේවා ඒ ප්‍රාර්ථනාවෙන් පස්සේ අය ජීවිතය පවතින තික. මේක හරි ලස්සනට මේ අටුවාව විස්තර කරනවා. යාව ජීවං කුසල කම්මේසු අපමත්තා හුත්වා කප්පසත සහස්සං දේව මනුස්සේසු සංසරಂತಿ. සෙල්ලම් නෙවෙයි. යාව ජීවං ජීවිතය පවතින තාක්කල් කුසල පක්ෂයන් වර්ධනය කරලා ඒකෙන් පස්සෙත් ඊළඟට භවයක උත්පත්ති ලැබනවා කස්සප බුදුහාමුදුරන්ගේ කාලේ ඒ කියන්නේ දැන් බුදුවරු දෙන්නෙක් පහු කරලා එනවා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලෙත් කිකිස්ස කාශ්‍ය රජතුමාගේ රටේ ගෙදර ඉපදිලා ඒ අවස්ථාවෙත් බොහෝ පින්දහම් කටයුතු සිද්ධ කරලා අවසානයේදී අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ මද්ද රටේ එහෙම නැත්නම් මදු රට සාගල කියන පුරේ ඊ타මත්ම හොඳ කුලවන්ත පවුලක කේමා නමින් උත්පත්තිය ලබනවා. බලන්නකො මේ ප්‍රාර්ථනාව කොච්චර වැදගත්ද කියලා. අතීතයේ කරන ලද ප්‍රාර්ථනාවක් මේ භවයේ දක්වාම ඒ කියන්නේ ගෞතම බුදුහාමුදුරන්ගේ අවස්ථාවට ඇවිල්ලා ඒ බුද්ධෝත්පාද කාලයක උත්පත්ති ලැබන තාක් කේමා මහා දුර ගමනක් සසර එනවා. දැන් ඔය කාරණාව අපිට මතක් කරලා දෙන්නේ පෙරම් පුරපු කාලයේ තින්දලා විතරයි. එතනින් එහාට තව කොච්චර කාලයක් ඉන්න ඇද්ද? අන්න බනහනකොට ඒක තමයි කර්මය සහ කර්මඵලය ගැන අපිට පැහැදිලි වෙන්නේ. අපේ මිත්‍යා දෘෂ්ටිකභාවය තිබුණා නම් ඕක තේරුම් ගන්නෑ විශ්වාස කරන්නෙත් නෑ. අවසානයේදී සුදුසු කලවයස ගත වුණාට පස්සේ අපි දන්නවා මදුරට සාගලපුරය තමයි එදා බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ ඊ타මත්ම රූප සම්පන්තියෙන් අග්‍රකාන්තාවන් බිහි වුණේ. සමහර කාන්තාවෝ හරියට රත්තරන් පිළිම වගේ. හරි ලස්සනට ඒවා විස්තර කරලා තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන කතා කරද්දී ඒවා හරි ලස්සනට අපිට පැහැදිලි වෙනවා. අවසානයේ නිසි වයසටපත් වුණාට පස්සේ බිම්බිසාර රජතුමාගේ අගමහිසියක් බවට පත් වෙනවා. දැන් මේ විදිහට අගමහිසියක් බවට පත් වුණු කේමා රූප ස්වභාව ඊ타ත්ම අග්‍රයි. ඊ타ත්ම අග්‍ර රූප ස්වභාවයක්. සමහර විට අද අපි දැකලා තියෙන කාන්තා රූප මිනිස් රූප එක්ක බලනකොට අපිට හිතාගන්නවත් බැරි විදිහේ ලස්සන රූප කායක් තිබුණු කෙනෙක් තමයි කේමා මහරහත් මෙහෙණින් වහන්සේ. ඇය දන්නවා මං ඒ තරම්ම ලස්සනයි. ඒ නිසාම ඇය ඒ ලස්සන නිසාම ටිකක් මහාන් තත්ත්වකමකට එහෙමත් නැත්නම් මාන්නයකට පත් වෙලා හිටියේ. ඒ මාන්නය නිසාම ඇය කිසිම වෙලාවක බුදුහාමුදුරුව දකින්න ගියේ නැහැ. හැබැයි මෙහෙම ඉන්නකොට කතා කල්පනා කරනවා බිම්බිසාර රජතුමා මම තමයි අපේ බුදුහාමුදුරන්ගේ අග්‍රම උපස්ථායකයා. අග්‍රම දායකයා. රටේ රජතුමා. හැබැයි මං එහෙම බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා ඒ විදියට සැලකුවට මගේ බිරිඳ මගේ අගමහසිය බුදුහාමුදුරුවෝ ළඟට යන්නේ නැහැ. ඒක ටිකක් මට නිന്ദා සහගත වැඩක්. මම මේකට මොකක් හරි උපක්‍රමයක් යොදන්න ඕන. උපක්‍රමයක් යොදන්න ඕන. මොකද්ද කරන්න ඕන නැත්තේ? කොහොම හරි කේමාව බුදුහාමුදුරුවන්ට මුණ ගැස්සන්න ඕන. ඒ වෙලාවේදී අධිකමා කල්පනා කරනවා කේමාව බුදුහාමුදුරුවෝ ළඟට යවන්න මොකක් හරි උපක්‍රමයක්. හැබැයි එදා රටේ ප්‍රසිද්ධ වෙලා තිබුණ යම් කාරණාවක් බුදුහාමුදුරුවෝ මේ රූපයට කැමති කෙනෙක් නෙවෙයි. රූපයට නිඳා කරන කෙනෙක්. රූපය අගය කරන කෙනෙක් නෙවෙයි. ලස්සන අගය කරන කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරෝ කියලා මයගේ කනටත් ඒ නරක ආරංචිය වැටිලා තිබුණා. ඉතින් ඒ නිසා බොහොම අපහසුයි බුදුහාමුදුරුව මුණ ගැහෙන්න කේමාව අරගෙන යන්නේ. ඔන්න ඒ වෙලාවේ රජතුමා කල්පනා කරනවා කොහොම හරි ඇයව අරන් යන්නත් ඕනේ. නමුත් අරන් යන්න ක්‍රමයකොත් උපක්‍රමයකොත් ඕනේ. ඒකට හේතුව තමයි ඇය දැනන් හිටියා බුදුහාමුදුරුවෝ රූපයට නිගා කරන, නිඳා කරන, අගය කරන්නේ නැති කෙනෙක් කියලා. දැන් බිම්බිසාර රජතුමා කල්පනා කරනවා කොහොමද ඇයව බුදුහාමුදුරුව හමුවට ගෙනියන්නේ? එතුමා කල්පනා කළා මේකට හොඳම වැඩේ තමයි උයනේ තියෙන සිරිය එහෙම නැත්නම් උයනේ තියෙන ලස්සන වර්ණනා කරන්න. එතකොට ඇයට ඒ පිළිබඳව සිතුවිල්ලක් පහළ වේවි ඒ තරමටම උත්සාහයක යෙදෙනවා කියලා. හැබැයි ඒ ගැන කතා කරනකොට මේ කාරණාවත් නොකියාම බැරි කතාවක්. ආරාම කියලා කියන්නේ උද්‍යානවලට. ඉසිපතනා රාමය. ජේතවනා රාමය. එතකොට ආරාම කියලා කියන්නේ උයන නම් මේ උයන් වල තමයි බුදුහාමුදුරුව වැඩ හිටියේ. දැන් ආරාම කියන වචනේ අටුවාවෙන් එනවා මෙහෙම. ආගන්තා රමති එත්තා ඉති ආරාම. ඒ කියන්නේ යම්කිසි තැනකට පැමිණ ඒකේ ඇලෙනවා නම් එහෙම නැත්නම් ඒක සිත් කලුයි නම් ඒ තුල තියෙනවා බොහොම හොඳ ප්‍රියමනාප බවක්. ඇලෙනවා කියන එකනේ. හැබැයි මේ ඇලෙන්නේ ආරාමයකට, කැලයකට, උයනකට. ඒ නිසා තමයි අද වර්තමානයේත් බොහෝ පිරිසක් පන්සල්වල වලාකුළු බෙමි හදලා, තාප්ප බැඳලා, තොරන් බැඳලා හරි ලස්සනට මේ පන්සලේ ප්‍රවේශය එහෙම නැත්නම් ප්‍රවිෂ්ඨ වෙන තැන වැට කඩළු ටික හරි ලස්සනට සරසනවා. ඒක පැහැදිලි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි සූත්‍රයේ මෙන්න මේ කාරණාව. ඉදබික්කවේ සද්ධා ජාතෝ උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදහති ඕහිත සෝතෝ ධම්මං සුනාති සුත්තා ධම්මං ධාරේති මොකද්ද මේ කියන්නේ පන්සල්වල මේ සකස් කරලා තියෙන පිළිවෙල ක්‍රමය බාහිරට පේන්න තියෙන දේ මත සද්ධා ජාතෝ උපසංකමති ඒ දැකීමෙන් සද්ධාාවක් උපදිනවා දැන් අපි වුණත් පාරේ යන ගමන් පන්සලක් ඉක්මනින් අපේ නෙත ගැටෙනවා දකින වලාකුළු වැම්මේ. ඊළඟට පන්සලේ තියෙන පරිසරයත් එක්ක ඈත තියාම අපි දකිනවා මේනම් පන්සලක්. මේනම් පල්ලියක්. මේනම් කෝවිලක්. ඇයි? ඒ සඳහා ආවේනික වශයෙන් රූප රටාවක් අපි දැකලා තියෙනවා. දැන් පන්සලේ තියෙන රූප රටාව අර කියන කාරණාත් එක්ක හරි ප්‍රියමනාපයි. බලන්නකො සර්ධාජාතෝ උපසංකමති. අන්න ඒ විදිහේ ශ්‍රද්ධාවක් පැහැදුනහම ඇපුදු ඇති වුනහම තමයි අපි ඒ තුලට යන්නේ උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාසති. එතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ අපි ඒ අය පිළිබඳව දැකලා අහලා කතා බහ කරනවා. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. ඊට පස්සේ තමයි පරිපාසනය කළාට පස්සේ ඒ පිළිබඳව අපි පැහැදෙන්නේ. පැහැදුනාට ඕහිත සෝතෝ ධම්මං සුනාති ඊට පස්සේ අපි බනහන්නේ පන්සල කෙරෙහි බුදුහාමුදුරුව පැහැදිලි කරනෝනේ භික්ෂුවට අප්පසාදානං වා පසාදාය පසන්නානං වා බිහියෝ භාවය අපහැදුණු අය පැහැදෙන්න භික්ෂුවගේ රූප ස්වභාවය තියෙන්න ඕන. පන්සලත් එහෙමයි. ආරාමයක් එහෙමයි. ඔන්න ඔහොමයි ආරාමයේ ගොඩනගන්නේ. එතකොට ඔබට යම් කාරණාවක් විතරදි මතක් කරගන්න පුළුවන් පන්සල්, චෛත්‍ය, බෝමලු ඊළඟට ඔය වලාකුළු බැමි ඒවත් මහ පිං වැඩෙන පිංකම්. ඒවත් කළ යුතු දේවල්. ඇයි? තව කෙනෙක් දැකලා පැහැදිලා හරි පන්සලට ගොඩ වෙනවා. නිකම්ම නිකන් කැලෑවක් විදියට සාමාන්‍යයෙන් වැට කඩළු දාලා තිබ්බනම් පන්සලක අපිට පැහැදීමක් නැන්නේ. අර ප්‍රවේශ වීම ප්‍රවිෂ්ඨය තොරණේ දැක්කහමම අපිට යම් පැහැදීමක් ඇති වෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ ජේතවනාරාමයේ ත්‍රිපිට තිබුණු දොරටුව දැක්කහම බුදුහාමුදුරන්ට බනින්න දෝෂාරෝපණය කරන්න කියලා එන හිතාගෙන එන අය බුදුහාමුදුරෝ වැඩ ඉන්න ජේතවනාරාමේ ඇතුල් වෙන ප්‍රවිෂ්ඨ වෙන තොරණ දොර දැකලා ආපහු යනවලු. මෙතර ප්‍රවිෂ්ඨ වෙන තොරණ මෙහෙමනම් අතුලේ ඉන්න කෙනා කොහොම ඇද්ද කියලා. ඒ වගේ අපිටත් මේවා කුසල් වැඩෙන දේවල්. මේ දේවල් කළ යුතු දේවල්. පන්සල් පවත්වන්නට නම් මේ කාරණා දාලයි. එතකොට මට ඔය කියන්න උවමනා වුණේ කේමා රහත් මෙහෙණින් වහන්සේටත් මේ ආරාමයේ තියෙන උද්‍යානයේ තියෙන විස්තර ගාථා වලින් කවි වලින් හදලා ඇයට ඇහෙන්න සලස්වනවා. ඇයට කියන්නේ අපි බුදුහාමුදුරුවන්ට උද්‍යානයේ පූජා කළාට පස්සේ තාම ඔබතුමීට බැරි වුණා උද්‍යානය බලන්න යන්න. එදාටත් වැඩිය අද බුදුහාමුදුරුව වැඩ ඉන්නකොට උද්‍යානය හරිම ලස්සනයි. උද්‍යානය හරිම ලස්සනයි කලින්ටත් වඩා. එහෙම කියලා තමයි අර ගීත ගායනාව සිද්ධ වෙන්නේ. ඇයට බොහෝම ප්‍රසාදයක් ඇති වෙනවා. එහෙනම් ඇත්තටම මම යන්න ඕනේ මේ උද්‍යානය බලන්න. බුදුහාමුදුරුවෝ දකින්න නෙවෙයි උද්‍යානය බලන්න. ඇයි? කලින්ටත් වඩා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න නිසා උයන දැන් ලස්සනයි. පැහැදිලිනේ? නිකම්ම නිකං ඉඩමක් අරගෙන ගයක් හදනවට වැඩිය ඒ නිකම්ම නිකං ඉඩමේ පන්සලක් හැදුනට පස්සේ වෙනදට වැඩිය ආලෝකයක් තියෙනව නේද? තහවුරුයිනේ. දැන් ඇයටත් ඔය වර්ණනාව තමයි සිද්ධ කරන්නේ. කලින් තිබුණු උයන තමයි හැබැයි දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ. බුදුහාමුදුරුවන්ට මේක පූජා කළාට පස්සේ ඒ උයන තවත් ලස්සන වෙලා. ඒ නිසා අපි යමු උයන බලන්න. දැන් උයනේ බොහෝ වේලාවක් උයනට ගිහිල්ලා දවල් කාලයම ගත කරනවා. උදේ වරුවම උයනේ ගත කරනවා. මේ විදිහට උයනේ සිරි නරඹලා යනකොට රජතුමා කලින් ඒ පුරුෂයන්ට දැනුවත් කරලා තිබුණා උයනේ සිරි නරඹලා විතරක් කේමා රජනදුරට අඬ ගහගෙන එන්න එපා. ඉවර වුණ ගමන් බුදුහාමුදුරුවොත් බැහැදකලම තමයි ආපහු රජනදුරට එන්නේ. ඒක කලින් උපදෙස් දීලා තිබුණා. ඔන්න කේමා උයනේ සිරි නරඹලා අවසන් වෙනකොටම රාජපුරුෂයා මතක් කරනවා ඔබ බුදුහාමුදුරුවොත් බැහැ දැකලම ගියා නම් තමයි හොඳ කියලා. දැන් බුදුහාමුදුරුව ඈත වැඩ ඉන්නවා. කේමාව දැන් අර ආරාධනෙන් බුදුහාමුදුරුව බැහැ දකින්න යනවා. බුදුහාමුදුරුව ඈත තියාම දැක්කා කේමා එනවා. එනකොටම බුදුහාමුදුරුව දිව්‍යාංගනාවක් මවනවා. දිව්‍යාංගනාවක් මවලා බුදුහාමුදුරන්ට පවන් සලන්න තමයි දැන් ඇය ඉන්නේ. මේ දිව්‍යාංගනාව බුදුහාමුදුරන්ට විජිනිපතෙන් පවන් සලනවා. ඈතින් එන කේමා දකිනවා බුදුහාමුදුරවන්ට දිව්‍යාංගනාවක් පවන් සලනවා. ඇය කල්පනා කළා දැන් මෙච්චර කාලයක් ප්‍රසිද්ධ වෙලා තිබුණේ මේ රූපශ්‍රීය පිළිබඳව එහෙම නැත්නම් ලස්සන පිළිබඳව අගය කරන්නේ නැහැ කියපු කෙනෙක් හැටියටනේ. නමුත් අර පේන්නේ බුදුහාමුදුරුවෝ ළඟත් මටත් වඩා ලස්සන දිව්‍යාංගනාවක් පවන් සලනවා. එහෙමනම් මේ මිනිස්සු කියලා තියන්නේ බොරුනේ කියලා ඇයට ඔළුවට වැටෙනවා. අනිත් එක තමයි කේමා එහෙම මාන්නෙන් හිටියට මේ සසර පෙරම් පුරාගෙන එන කෙනෙක්. නමුත් අර ඒ පින් මෝරන්ඩ කුසල පක්ෂයේ වැඩි වෙන්න ඉතින් ඒවා හේතු වෙන්න මොන හරි කාරණාවක් එතේ. ඉතින් ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට ඇය දකිනවා දිව්‍යාංගනාවක් මටත් වඩා ලස්සන කෙනෙක්. ඒ කියන්නේ එතකොට දිව්‍යාංගනාවකටත් වඩා අතිශයින්ම ලස්සන කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ මවලා තියෙන්නේ. කේම දිව්‍යාංගනාවක් වගේ කියලානේ කිව්වේ. ඒතර ඊටත් වඩා ලස්සන කෙනෙක් තමයි මේ බුදුහාමුදුරුවෝ මවලා ඉන්නේ. මෙයා දැක්කහම දැන් ටික ටික ලස්සනට යනවා. මෙයා කල්පනා කරනවා මේ වගේ දෙවඟනන් වැනි රූපශ්‍රී ඇති ස්ත්‍රීහු භාග්‍යතුන් වහන්සේ සමීපයේ ඉන්නවා. මම මොවුන්ගේ අතවැසියෙක් තරම්වත් වටින්නේ එහෙනම් මට වඩා ලස්සන අය තමයි මෙතන ඉන්නේ. බලපුවාම මම මේ ඉන්න අය තරම්වත් වටින්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ රූපශ්‍රීයට නිගා කරනවා කියපු කතාව දැන් බොරුවක් බව මට වැටහුණා, තේරුණා. එතකොට ඒ සිතුවිල්ලත් එක්කම ඇය දැන් අර ලස්සන කාන්තාව දිහා බලන් ඉන්නවා. ඒ මොහොතේම බුදුහාමුදුරුව අදිස්ථාන කරනවා මේ රූපශ්‍රීයෙන් යුක්තව බුදුහාමුදුරුවන්ට පවන් සලන මේ දිව්‍යාංගනාවකටත් එහා ලස්සන කාන්තාව ක්‍රමයෙන් වයසින් මුහුකුරා යන විදිහට ඇයට පේන්නට ඒ කියන්නේ පළමු වයස ඉක්මවලා මධ්‍යම වයසටත් මධ්‍යම වයස ඉක්මවලා මහලු වයසටත් ඊළඟට ක්‍රමයෙන් කෙස් පැහෙන හම රැලි වැටෙන ඒ කියන්නේ මේ ශරීරය ක්‍රමයෙන් ජරාවටපත් වෙන ස්වභාවය දිරණ ස්වභාවය කේමාට අර දිව්‍යාංගනාවෙන් පේන්නට අවස්ථාව උදා කරලා දෙනවා ටිකක් වෙලා මේ දිහා බලන් ඉන්නකොට කේමාට පැහැදිලි වෙනවා මටත් වඩා ලස්සන දිව්‍යාංගනාවකටත් එහා ලස්සන මෑයත් මේ ක්‍රමයෙන් වයෝවෘද ස්වභාවයට දිරණ ස්වභාවයට රූපය වියකී යන ස්වභාවයට ලස්සන නැති වෙලා වෙනස් වෙන ස්වභාවයට පත් වෙනවා එහෙමනම් එයා තරම් ලස්සන නැති මට කොහොම වෙයිද කියලා බුදුහාමුදුරුව හරි ලස්සනට ඊ타මත්ම සාර්ථක ගුරුවරයෙක් හැටියට ඉගෙනුම් උපකරණ පාවිච්චි කරලා කේමට උගන්වනවා මෙන්න රූපේ තියෙන අස්තීර බව මේ ස්ථිරයි කියලා හිතන් ඉන්න රූපය ටික කාලයකදී වියකී යනවා මටත් වෙලාවකට හිතෙනවා අපේ මේ සමාජයේ සමහර අය කටයුතු කාරණා සිද්ධ කරන්නේ වෙලාවකට අපි ජීවත් වෙන්නේම අවුරුදු දැන් 100කටත් මෙහා 60 70ක්. හැබැයි හැසිරෙන කතා බහ අපිට දැනෙන්නේ අවුරුදු 3400කට එහා ජීවත් වෙනවා වගේ. බැරි වෙලාවත් අවුරුදු 60ක් ජීවත් වෙන අපි අවුරුදු 3400ක් ජීවත් වෙනවා වගේ හැසිරෙනවා නම් අපි අවුරුදු 100ක් 200ක් ජීවත් වුණා නම් කොහොම තියේද? ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ ප්‍රධානම කාරණාව තමයි අවසානයේදී කේමා තේරුම් ගන්නවා මේ බඳු රූමත් ශරීරයක් පවා මෙහිම විනාශයට පැමිණෙනවා නම් මගේ ශරීරය ගැන කතාවක් නැහැ. ගමේ කතාවක් තියෙනවා යකඩ මිටියට ගුල්ලෝ ගැහුවා නම් හාල් මිටිය නොබලම විසි කරන්න කියලා. ඇයටත් කේමටත් තේරුනේ මටත් වැඩිය ලස්සන මේ දිව්‍යාංගනාව මෙහෙම දිරනවා නම් රූපේ වියකෙනවා නම් අය මං ගැන අහන්න දෙයක් නැහැ. අපිට හිතන්න තියෙන්නේ කේම රහත් මෙහෙණින් වහන්සේට රූපය එච්චර ලස්සනයි නම් ඒ රූපෙටත් ඒ දේ වුණා නම් අපිට කවර කතාද යකඩ මිටියට ගුල්ලෝ ගැහුවා නම් හාල් මිටිය නොබලම විසි කරන්න කිව්වනේ. ඒක මේ ගැන කතාවක් ඇත්තෙම නෑ. බලන්නකෝ බුදුහාමුදුරුව හරි ලස්සනට ඉගෙනුම් උපක්‍රම පාවිච්චි කරලා හරියට කිසා ගෞතමියට පටාචාරාවට ඉගන්නවා වගේ කේමට හරි ලස්සනට මේ ටික කියලා දුන්නා. බුදුහාමුදුරුව අවසානයේදී මේක මතු කළාට පස්සේ කේමා තේරී ගාතාවල පැහැදිලි කරනවා Tamanට දැනුණු සතුට. එක තැනකදී අය කියනවා මම එයාම කියන්නේ කේමාවනි තෝ ඒ කියන්නේ නුඹ තමන් තමන්ටම කියා ගන්නවා යෝන්වියටපත් රූපවත් බොහෝම තරුණ අංගපසග වලින් යුක්ත කෙනෙක් ඊට පස්සේ ටිකක් එහාට ගිහලා කියනවා ඉමිනා පූතිකායේන ආතුරේන පබංගුණා ආතුර වූ බිඳෙන සුළු මේ කුණු කය මන් දැන් පිළිකුල් කරනවා එයා මෙයාට කියනවා කේමා ඔබ කලින් ඊටාම රූමත් ලස්සන අඟපසඟ වලින් හෙබි කාන්තාවක් යොවුන් වියේ හිටපු කෙනෙක් නමුත් මොකද වෙන්නේ? ඔබ බිඳුණු සුළු මේ කුණු කයකින් යුක්ත කෙනෙක් කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. මේක බිඳෙනවා. බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේ තුගන්නන්නේ ඕකනේ. කොච්චර ලස්සන වුණත් මේක ඇතුළ අන්තිමට කුණු ගොඩක් කුණු ගොඩක් පණුව ගහපු හරියට අසුචි කලයක් වගේ. ඉතින් ඒ නිසා කේමා රහත් තෙරණිය තේරී ගාතාවල තමන්ගේ සතුට ප්‍රකාශ කරන්නේ. රහත්භාවයට පත්වීම මත මේ කාමය හරියට හැත්තුල් වගේ ස්කන්ධය වුණට මස් ලොඹු වගේ යම් කාරණයකින් කාම රතියකින් ඒකට ඇලිලා ඉන්නවද දැන් මගේ ඇලුමක් නැහැ හැම තැනම තෘෂ්ණාව නැසලා තියෙන්නේ මෝහන්ධකාරය දුරු කරලා තියෙන්නේ මාරයා මේක දැනගනින් මන් දැන් උඹේ උඹට අනුව වැඩ කරන කෙනෙක් නෙමෙයි අවසානෙට මේ කියනවා අහංචකෝ නමස්සන්ති සම්බුද්ධ පුරිසුත්තමං මම පුරුෂෝත්තම සම්්‍යක් සම්බුද්ධයන් වඳිමි බුදුන්ගේ අනුහසින් මම හැම දුකකින්ම මිදුණා බුදුහාමුදුරුවෝ ඔන්න ඔය ටික තමයි කේමට කියලා දුන්නේ. රූප සම්පත්තියට වසඟ වෙලා රූප සම්පත්තියෙන් උදම් වෙලා අවසානයේ අපි හැමෝම යන්නේ මහා ලොකු නරකකට දුකකට. කෙනෙක් හිතන්න පුළුවන් මේ රූප සම්පත්තිය හැමදාම මට මේ විදිහට තියෙනවා කියලා. නෑ. ඔය කරන කෙරුම් ගහන පද නටන නැටුම් ඔක්කොම ටික කාලයයි. හැබැයි ඒ ටික කාලේ අපි ඒක තේරුම් අරගෙන කටයුතු කළොත් අපේ ජීවිතයට එන්න තියෙන බාධක හිරිහැර කම්කටොළු ඉතාමත්ම අඩුයි. එනිසා කේමා රහත් මෙහෙණින් වහන්සේගේ චරිතයේ අපිට තේරුම් ගන්න තියෙන්නේ ඔන්න ඔය කියපු කාරණාව. බුදුහාමුදුරෝ දේශනා කළෙත් තෘෂ්ණාව නැමැති මකුළු දැලේ අපි පැටලලා ඉන්නේ. හැබැයි මකුළු දල හැදුවේ මකුළුවාම මිස වෙන කවුරුවත් නෙවෙයි. මේ තෘෂ්ණාව කියන දැලෙන් බැඳිලා ඉන්නේ හදාගෙන ඉන්නේ අපිම තමයි. හේමාමනේ හිතිය මං ලස්සනයි කියලා. ඒ වගේ බනහන ඔබත් එතන ඇති. ඒ නිසා ඒ රහත් මෙහෙණින් වහන්සේගේ චරිතය ඔබට එකතු කරගෙන ඔබේ නිවන් පුරට යන ගමනට මේ ධර්ම කාරණා හේතුවක් කරගන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ පින් අපෝස්රේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සීලම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්칸තු මන් පරන්ති සාදු සාදු සාදු කේමා මහරහත් මෙහෙණියගේ තේරී ගාථාව ඇසුරෙන් එම උතුම් ධර්මානුශාසනාව පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ ගම්පහ විද්‍යා රවීන්ද්‍ර මහපිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා බාහිර කතිකාචාර්ය මනෝ උපදේශක රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජනීය පළමුගෙදර සුමන වංශ ස්වාමිපාදයන්න් වහන්සේ ගරුතර ධර්මදේශකයන්න් වහන්සේට මෙම ධර්මානුශාසනාවේ කුසල බලය උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ වීමට හේතු වාසනා වේවා. මෙම උතුම් වූ ශාසනික මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය උන්වහන්සේට ලැබේවා. තෙරුවන් සරණේ ආශිර්වාදයේ සහ සියලු දෙවියන්ගේ රැකවරණය උන්වහන්සේට ලැබේවායි අපි සාදු නාදනම් වෙමින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ඔස්සේ ගුවන් ගන්නා මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට ඔබටත් පුළුවන්. අමතන්න අපගේ ආගමික අංශයේ දුරකථනයට 0112697140. සදහවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි. Thank you.